ඉතින් අදත් අපි දේශනා කරන්නේ සසරින් නිවනට. අපි මග්ගා මග්ග ඥාන දර්ශන විසදී. ඒක තව තියෙනවා ගොඩක්. ඉතින් අපි දැන් එතනට එනකොට අපේ මනස මෙන්න මේ මට්ටමේ තියෙනවා නම් අපට ගැටලුවක් නැහැ. එම නැත්තම් අපි එතනට මනස ගන්න ඕනේ. ඒ තමයි යම් දෙයක් විදර්ශනා කරනකොට එතන විදර්ශනා කියන එකේ අර්ථය තේරුම ඔයත් දන්නවා විශේෂ දර්ශනය. ඒ විශේෂ දර්ශනය පිරිසිදු වෙනකොට පැහැදිලි වෙනකොට ගැලපෙන්න ඕනේ මාර්ගයත් එක්ක. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. විදර්ශනා කරනකොට මාර්ගයත් එක්ක ගැලපෙනවා නම් අපි ඉන්නේ මග නොමග ගිහින්නේ. ඒක නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි අංගය තමයි සමාධිටි. කියන්නේ නිවැරදිව දකින සමාධිටි. එහෙනම් විදර්ශනා කරනකොට නිවැරදිව දකින්න ඕනේ. එතකොට මේ සමාධිටි කියන්නේ මොකද්ද? දුක්ඛ ඥාන. දුක පිළිබඳව නිවැරදිව දන්නව නිවැරදිව දකිනවා. දුක්ඛ සමුදය ඥාන. ඒකට හේතුව නිවැරදිව දන්නව නිවැරදිව දකින්න දුක්ඛ නිරෝධේ ඥානං ඒ නිරෝධය හෙවත් නිවන හේතු අයින් කිරීමෙන් ඵලය අවසන් වෙන බව දන්නව දකින්න ඒ වගේම ඒ නිර්වාණය අවබෝධ කරන මාර්ගය ඒක සත්‍යයක් පරම සත්‍යයක් ඒ මාර්ගය පිළිබඳව නිවැරදිව දන්නවද නිවැරදිව දකින්න පෙර භවයේ පිළිබඳව නිවැරදිව දන්නව නිවැරදිව දකින්න. අනාගත භවයේ පිළිබඳව නිවැරදිව දන්නව නිවැරදිව දකින්න. පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව නිවැරදිව දන්නවා නිවැරදිව දකින්න සම්මා දිට්ඨි. මේ අංගාට සම්පූර්ණ නම් යමෙකුට යා නියත වශයෙන්ම මාර්ගයට බැසගත් කෙනෙක්. නියත වශයෙන්ම මාර්ගයට බැහැලා තියෙනවා. එහෙනම් මේ අට සම්පූර්ණ වුණේ නැත්තම් ඒ සඳහා තමයි අපි වෙර වඩන්න ඕනේ. මහන්සි ගන්න ඕනේ. උත්සාහවන්ත වෙන්න ඕනේ. හැබැයි එතනට එන්න විදර්ශනාව ප්‍රත්‍ය වෙනවා. උපකාර වෙනවා. ඒතර විදර්ශනාව කියන්නේ විශේෂ දර්ශනයයි. ඒකට අපි ගන්නවා දැන් අපි කොටස් වශයෙන් බෙදුවනි ගොඩක් කල්. සියුම් වශයෙන්, ඊටම සියුම් වශයෙන් බෙදුවා වෙන් කරා. දිට්ඨි විසුද්ධියේ, කාංකා විතරණ විසුද්ධියේදී හොඳට බෙදුවා. දැන් අපි සමූහයක් වශයෙන් එකට ගන්නවා. මේ නැවතත් අපි ආයි එතනට යනවා. පස්සේ තව ටිකක් මොකද සිතට හරියටම අනුගත වෙලා නැත්තම් අපිට ආයි එතනට ගිහිල්ලා එන්න වෙනවා. ඒ කියන්නේ සිවුම් වශයෙන් කඩපු තැනට බෙදපු තැනට නැවත ගිහිල්ලා එන්න වෙනවා. අපි අද ගන්නවා සමූහයම. ඒ සමූහයම තමයි අධ්‍යාත්මයෙන් යමෙකුට පිවිසෙන්න පුළුවන්. අධ්‍යාත්මයට පිවිසෙන්න. අධ්‍යාත්මයට පිවිසෙනවා කියන්නේ නාම රූප දෙකම එකට එකතු කරලා ගන්නවා. මොකද අධ්‍යාත්මයේ තියෙන එච්චරයි. ලෝකෙම තියෙන එච්චරයි. ඒතර අධ්‍යාත්මයෙන් පිවිසිලා අපි බලනවා විදර්ශනාව හරියද ඒක මාර්ගයත් එක්ක ගැලපෙනවද? තේරෙන්න ඕනේ දැන් කියනවා මොකද දැන් ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන්නේ අපි. ඊට පස්සේ තව දෙකයි තියෙන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි හා ඥාන දර්ශන විසුද්ධි. එතනින් ඉවරයි අවසන්. එතනින් එහාට කරන්න දෙයක් නැහැ. කලියුත්ත කරලා ඉවරයි. එහෙනම් විදර්ශනා කරනකොට මාර්ගයත් එක්ක ගැලපෙන්න ඕනේ. ඒ කියන්නේ මාර්ගයට අපි නිවැරදිව බහින්න ඕනේ. ඒතර කොහොමද කියන්නේ? අධ්‍යාත්මය. ඒ අධ්‍යාත්මයෙන් අපි ඇතුල් වෙනවා. ඇතුල් වෙලා විදර්ශනාව විශේෂ දර්ශනය. ඒතර විශේෂ දර්ශනය වෙනකොට හැබැයි බෙදන්න වෙනවා. අපි බෙදමු මෙහෙම. ධාතු 18ක් තියෙන බව දන්නවනේ. ධාතු 18කට බෙදුවනේ බුදුරජාණන් වහන්සේ. ඒ තමයි චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. ඒ කියන්නේ ඇස බාහිර රූපහා ඒ පිළිබඳව සිත. දැන් අපි අධ්‍යාත්මයෙන් පිවිසෙනවා. එහෙනම් චක්කු ධාතු කියන්නේ ඇස. හරි. දැන් අපි දාන ගන්න ඕනේ, අපි තේරුම් ගන්න ඕනේ, අපි අවබෝධ කර ගන්න ඕනේ ඇස පිළිබඳව දුක්ඛේ ඥානං. ඒ කියන්නේ ඇස දුකයි කියන එක පිළිබඳව නුවණින් දැනගන්න ඕනේ, නුවණින් දකින්න ඕනේ. මොකද බුදුරජාන් වහන්සේ දේශනා කළේ මේකයිති දුකට කියන එක. එහෙනම් අපි විභාග කරලා බලනවා පරීක්ෂා කරලා බලනවා අපිට ඒ පිළිබඳව ඥානය ඉපදිලා තියෙනවද? දුක්ඛේ ඥානං. එතකොට ඇස ඒ දුකට අයිති කියන්නේ. දුකට අයිති කියන්නේ ඒකේ ප්‍රවෘත්තිය, ඒකේ පැවැත්ම, ඒකේ ක්‍රියාකාරීත්වය, ඒකේ ක්‍රියාවක් තියෙන්නේ. ඒ ක්‍රියාවේ අවසාන ප්‍රතිඵලය තමයි ශෝකය, කනගාටුව, හැඬීම, වැළපීම, දුක, දොමනස්ය. ජරා මරණ. ඒ ස්වභාවයන්ට උරුමකම් කියන නිසා ඒ ඇස හෙවත් ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව දුකයි. ඒතර අපි ඇස කියන එක අයින් කරනවා. දැන් අපි අයින් කළා. ditthi visuddhiyමත් අයින් කළා. කාංකා විතරණ විසුද්ධියත් අයින් කළා. දැන් එහෙනම් මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය එනකොට අපි ඇස කියන සම්මුති නාමය හොඳටම අයින් කරනවා. මොකද එහෙම එකක් නැහැ. නැති නිසා. එහෙනම් නිවැරදි තැනින් පටන් ගන්නවා ක්‍රියාවක් තියෙන්නේ ක්‍රියාවෙන් පටන් ගන්නවා. මොකද්ද ක්‍රියාව? සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවක්. හරිනේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒ තමයි විදර්ශනා. ඒතර ඇහැ කියන දර්ශනය ඒක ඇහැට පේන්නේ. ඇහැ පිළිබඳව පේන්නේ ඇහැට. ඒතර විදර්ශනාව කියන්නේ ඇසක් දකින්නේ නැහැ මනසින් මනසින් දකින්නේ අර සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාව. එතකොට විදර්ශනා. දර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව නිකං සිද්ධ වෙන්න බෑ ඒකට සිත ඕනේ. ඕනේ සිත නැතුව ක්‍රියාත්මක කරන්න බෑනේ. මේ සුද්දාස්තික කලාපේ ක්‍රියාව සිත නැතුව ක්‍රියාත්මක කරන්න බෑ. ඒකට සිත ඕනේ. එහෙනම් එතකොට සිත කියන්නේ අරූප ධර්මයක්. සුද්දාස්තික කලාප කියන්නේ රූප ධර්මයක්. අරූප ධර්මයක් කියන්නේ නාම ධර්මයක්. සුද්දාස්ඨක කලාපය කියන්නේ රූප ධර්මයක්. දැන් නාම රූප දෙකනේ තියෙන්නේ. වෙන එකක් නැහැනේ. එතකොට ඇස මෙහෙවන්න එසේ එසෙන් යම් කිසි කෙනෙක් යම් දෙයක් දැනගන්නවා නම් දකිනවා නම් ඒකට සිත ඕනේ. සිතේ ක්‍රියාකාරීත්වය තියෙනකන් තමයි මේ සුද්දාෂ්ට කලාපේ ක්‍රියාව තියෙන්නේ. එහෙනම් නාම රූප දෙකක් තියෙනවා. දැන් අපි බලන එතකොට දුක්ඛේ ඥානං එහෙනම් මේක දුක ශෝකේ කනගාටු උපදවන්නේ කොහොමද? දැන් නාම රූප දෙකනේ තියෙන්නේ. දැන් නාම රූපච්ච සලායතන සලායතන පච්ච පස්ස. දැන් මේ නාම රූප දෙක පටන් ගත්තේ තැන ඉඳලම අපි එනවා. නාම රූප දෙක පටන් ගත්තේ මවගේ ගර්භාෂය. එතනින් පටන් ගත්තේ. එතන ඉඳලා එනවා දැන් මේ ප්‍රවෘත්තිය. ඒතර ආයතන හයක් පහල කරා ආයතන හයට ස්පර්ශයක් සිද්ධ කළා ස්පර්ශයට විඳීම් හයක් හැදුවා විඳීම් හයට ඇලීම් හයක් හැදුවා ඇලීම් හයට උපාදාන හතරක් හැදුවා. උපාදාන හතරට කර්ම හැදුවා. ඒ කර්ම සිත් 29ක් හැදුවා. එද 29න් එකක් ගන්න. 29ම හදන්නේ සියලුම දෙනා. එකෙන් යම් කොටසක් තමයි හදන්නේ. හැබැයි හදන්න පුළුවන් 29ම ඕන. ඒතර කර්ම භව හැදුවා. ඒ අනුව uppatti භවයක් හැදුවා. uppatti භවයේ පහල කරා ಜಾති ಜಾතිපච්චයා ජරා එහෙනම් ඇසයිති දුකට දුක්ඛේ ඥානං. ඒතර දුක පිළිබඳව නුවණ තියෙනවා. හරි. එතකොට ඇසට ප්‍රිය කරනවා අපි. කැමති. ඇසට නෙමෙයි එතකොට ප්‍රිය කරන්නේ අපි. අර සුද්දාෂ්ටක කලාපේටයි ප්‍රිය කරන්නේ. ඒ ප්‍රිය ස්වභාවය මිහිරි ස්වභාවය තෘෂ්ණාවයි. එලීම් ස්වභාවය තෘෂ්ණාවයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන වස්තු වශයෙන් හා පුජ්‍යලයන් වශයෙන් දකින තාක්කල් ප්‍රිය ස්වභාවයක් එනවා. අපි මනස පුරුදු වෙලා තිබුණ මෙච්චර තාක් කාලයක් වස්තු වශයෙන් හා පුජ්‍යලය වශයෙන් දකින්න. පුජ්‍යලයේ කොට හැක් තියෙනවා. ඇහැ වස්තුවක් හැටියට. ඇහැ වස්තුවක් හැටියට දේශනා කරා. විදීමට වස්තුවක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. හැබැයි ඒක ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක් හැටියට දේශනා කරා. චේතනාවෙන් පිළියෙල කර ධර්මයක් හැටියට දේශනා කරා. විඳීමට වස්තුවක් පුරාණ කර්මයක් හැටියට දේශනා කරා. ඒතර කර්මයෙන් සකස් කළේ ඇස නෙමෙයි කර්මයෙන් සකස් කළේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. ඒතර සතර මහා ධාතුන්ගේ ක්‍රියාවටද අපි ප්‍රිය කරන්නේ ඇසටද ප්‍රිය කරන්නේ. අපි ප්‍රිය කරන්නේ. ඇස කියලා සම්මුති නාමයෙන් හදාගත්ත මානසිකාරය මේ ඇහක් තියෙනවා. ඒ සම්මුති නාමය සම්මුතිය ගත්තොත් ඇස. පරමාර්ථයෙන් ගත්තොත් සුද්දාෂ්ටක කලාපේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන වස්තු වශයෙන් ගන්නවා නම් ඇලෙනවා. ඒතර ඇස වස්තුවක්. ඔව්. විදීමට වස්තුවක්, පුරාණ කර්මයක්. ඒතර ප්‍රත්‍යයන් එක්ක කළ. ඒ කියන්නේ උපකාරයෙන් හැදුවේ. ඒ උපකාරය තමයි සතර මහා ධාතු. ප්‍රත්‍යයන් එක්ව කළා. චේතනාවෙන් පිළියෙල කළේ. චේතනාව කියන්නේ කර්මයයි. ඒකට පෙර කර්මයෙන් පිළියෙල කරේ. විඳීමට වස්තුවක්. පුරාණ කර්මයක් වශයෙන් දැකිය යුතු ඇස නෙමේ ක්‍රියාව. මාගේ දිභාෂාවෙන් චක්ක කියන්නේ අපි කියනව නැස කියලා. මාගේ දිභාෂාවෙන් චක්ක කියන්නේ සුද්දාෂ්ට කලාපේ ක්‍රියාවට. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ විවෘත කළේ මාගදී භාෂාවෙන් මගදී භාෂාව. එදා මගදී පැවතිච්ච භාෂාව. ତර ඒ චක්කු කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ අපි කියන ඇසට නෙමෙයි ඒකේ නිවැරදි අර්ථය සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාව. ඒතර අපි ප්‍රිය කරන්නේ සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවට නේ ප්‍රිය කරන්නේ. ඒක තමයි තෘෂ්ණාව. අන්න දුක්ඛ සමුදය ඥානං. දැන් පැහැදිලි වෙන්න ඕනේ. දැන් දුක්ඛ සමුදය ඥානං. දැන් අපි දැන් බැලුවනේ නාම රූප දෙකක් නේ තියෙන්නේ. ඒතර චක්කු ඒ කියන්නේ සුද්දාස්ත්‍රික කලාපේ ක්‍රියාව ඇදගෙන යන්නේ සිත විසින්. සිතේ ක්‍රියාකාරීත්වය නැවතුනහම මේකේ ක්‍රියාකාරීත්වය නවතින බව පැහැදිලිවම දන්නවනේ. එතනින් ඉවරයි. එහෙනම් නාම රූප දෙක හැදුවේ ප්‍රතිසන්ද විඥානය. නැද්ද? ඒතර අතීත භාවය ෂණයෙන් නැවැත්තුවා ෂණයෙන් මෙතන පටන් ගත්තා. චුති ප්‍රතිසන්දි. පෙර භවයේ චුත වුණා චුත වෙනවත් එක්කම මෙතනින් පටන් ගත්තා අලුතින්. අතීත භවයේ මේ භවයට ආපු කිසි දෙයක් නැහැ. කිසිම දෙයක් ආවේ නැහැ. විඥානය ප්‍රත්‍යයයි නාම රූප දෙකේ ක්‍රියාවට. විඥානපච්චය නාම රූපං. ද විඥාණයට ප්‍රත්‍ය වුණේ සංස්කාර. ඒ කියන්නේ කර්මය. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චේතනාවෙන් පිළියෙල කරේ. ඒ කියන්නේ කර්මයයි. ඒ කියන්නේ සංස්කාර. සංස්කාර වලට ප්‍රත්‍ය විද්‍යාවයි. සංස්කාර වලට ප්‍රත්‍ය විද්‍යාවයි. අවිද්‍යාවට ප්‍රත්‍ය ආශ්‍රවයි. ඒක දන්නවනේ දැන් හොඳට. ඒක කියලා දීලා තියෙන හොඳට කියලා දීලා තියෙනවා. බෙදලා තියෙන හොඳට. ඒතර ආශ්‍රව කියන්නේ තෘෂ්ණාව හේවත් චන්දරාගය. දැන් හරිද එතකොට සමුදේ. ඒතර අපි ප්‍රහීන කරන්න ඕනේ ආශ්‍රව. ඒක ඒතර නුවණින් දකින්න ඕනේ. ඒතර මේ දකින්නේ මේ කතා කරන්නේ චතුරාර්ය සත්‍යයත් එක්ක යන්නේ දැන්. එතකොට තමයි සම්මාදිට. එතකොට තමයි විදර්ශනාව මාර්ගයට ගැලපෙන්නේ. ඒ කියන්නේ විදර්ශනා කරනකොට අපි මාර්ගයට ඇවිල්ලාද කියලා නුවණින් දකින්න ඕනේ. ඒතකොට දැන් මාර්ගය ගැන කිව්වා දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං පුබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං පුබ්බන්තේ අපරන්තේ ඥානං පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං සම්මා දිට්ඨි හරිනේ සම්මා දිට්ඨි දැන් එතකොට එහෙනම් ආශ්‍රව ඒක තව තැනක බුදුරජාන් වහන්සේ විස්තර කරනවා මෙන්න මෙහෙම දැන් යම් කෙනෙක් කියනවා නම් මම රහත් වෙලා ඉන්නේ. එදා කිව්වා බුදුරජාණන් වහන්සේගේ කාලේ. එයා කියනවා නම් මම රහත් වෙලා ඉන්නේ. මම කලයුත්ත කරලා අවසන්. මගේ වැඩ කටයුතු නිමයි. මගේ Brahmachari වාසය අවසන්. මම සියලු කෙලෙස් වලින් මිදිලා. කියලා එයා ප්‍රකාශයක් කරනවා නම් මහණෙනි ඒක එකපාර පිළිගන්න එපා. එකපාර පිළිගන්න එපා. හැබැයි ප්‍රතික්ෂේප කරන්නත් එපා. ප්‍රතික්ෂේප කරන්නත් එපා. එකපාර පිළිගන්නත් එපා. එයාගෙන් අහන්න මෙහෙම. ආශ්මතිනි. අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඊ타ත්ම මනවින් දේශනා කරපු විවහාර හතරක් තියෙනවා. ඒ තමයි දික්ඨවාදී. සුතවාදී. මුතවාදී, විඥානවාදී. දික්ඨවාදී කියන්නේ ඇහෙන් දකින දේ. ඒකට කියන්නේ දික්ඨවාදී. සුතවාදී කියන්නේ කනින් අහන දේ. මුතවාදී කියන්නේ නාසයට, දිවට, ශරීරයට දැනෙන දේ. ඒක මුතවාදී. විඥානවාදී කියන්නේ ගන්න අරමුණ. පිළිබඳව දැනගන්න ස්වභාවය විඥානවාදී. මෙන්න මේ හතර පිළිබඳව ආයුෂ්මතුන්ගේ සිත මොන ආකාරයට දැනගෙන මොන ආකාරයට දැකගෙන සියලු ආශ්‍රවයන්ගෙන් මිදුණු බව ප්‍රත්‍යක්ෂව දන්නවද කියලා අහන්න කියනවා. කාගෙන්ද අහන්නේ? අර රහත් බව ප්‍රකාශ කරේ. එයාගෙන් අහන්නේ. කොහොමද අහන්නේ? ඇහෙන් දකින දේ පිළිබඳවත් කනෙන් අහන දේ පිළිබඳවත් නාසයට දිවට ශරීරයට දැනෙන දේ පිළිබඳවත් සිතෙන් ගන්න අරමුණු පිළිබඳවත් මේ විහාර හතර පිළිබඳව ඔබ වහන්සේ මොන ආකාරයට දැනගෙන මොන ආකාරයට දැකගෙන සියලු ආශ්‍රවයන් ප්‍රහීන වෙච්ච බව අවසන් වෙච්ච බව ඔබ වහන්සේට සහතිකද ප්‍රත්‍යක්ෂව දන්නවද කියලා අහන්න කියන අයගේ. එතකොට එයා උත්තර දෙයි මෙන්න මෙහෙම. එවත්නි මං දකින දේ පිළිබඳව මං රාග වශයෙන් ඇලෙන්නේ. දකින දේ පිළිබඳව එතකොට දකින්න හැකුත් ඕනේනේ. එහෙනම් ඇහැට ඇලෙන්නත් බෑ. දැන් මොකද ඇහත් රූපයක්. ඇහැයිති රූපයට. මොකද සුද්දාෂ්ටක කලාපේනේ. ඒතකොට ඒක රූපයටයි. ඇහෙන් දකින දේට අයිති රූපයට ඒක සුද්දාෂ්ටක කලාපේ. ඒතකොට ඇසා ඇහෙන් දකින දේ පිළිබඳව මම රාග වශයෙන් ඇලෙන්නේ. මම දේශ වශයෙන් දුරු කරලා තියෙන්නේ. ඒ කියන්නේ මම තරහක් නැහැ දෙකම එක. ගැටීමකුත් නැහැ. අමනාපෙකුත් නැහැ. දේශ වශයෙන් මම දුරු කරලා තියෙනවා. මට ඒ පිළිබඳව මගේ සිතේ කෙලසීමකුත් නෑ. මගේ සිත කෙලසෙන්නේ නෑ. ඒ කියන්නේ ලෝභයෙන් කෙලසෙන්නේ නෑ. කෙලස් 10ක් තියෙනවා. ලෝභ, ද්වේෂ, මෝහ, මාන, දික්ටි, විචිකිච්ඡා, තීනමිද්ධ, උද්ධච්ච, අහිරික, අනෝතප්ප 10යි. මේ දස ක්ලේශයන්ගෙන් මගේ සිත මිදිලා තියෙනවා. කියන්නේ මේ චක්කු ධාතුවටත් රූප ධාතුවටත් මං එලෙන්නේ. ලෝභයක් නෑ මට. ආසාවක් නෑ. ඇල්මක් නෑ. කැමැත්තක් නෑ. එතන මේ රහතන් වහන්සේ ප්‍රකාශ කරන්නේ එයා කොහොමද එතනට ආවේ කියලා. ඒතර අපි යම් කිසි දවසක අපි එතනට ආපුවාම අපිටත් ඒ ආකාරයට ප්‍රකාශ කරන්න පුළුවන්. රාග වශයෙන් ඇලෙන්නේ. දේශ වශයෙන් දුරු කරනවා. ඒ කියන්නේ මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවටත් බාහිර රූපයටත් දේශයක් නැහැ. ඒ කියන්නේ නොලැබුණා කියලා දේශයක් නැහැ. මේක යම් ආබාධයක් යම් කරදරයක් යම් අපහසුතාවයක් යම් මේකේ නැතිවීමක් සහ මුලින්ම නැතිවීමක් වුණත් දේශයක් අමනාපයක් අපට එහෙම වෙනවද නෑනේ එහෙනම් අපි rahat වෙලා නෑ අන්න තේරෙන එතකොට විදර්ශනාව හා මාර්ගය එතකොට මාර්ගයට තාම බැස්සේ නෑ කියන එක අපට පැහැදිලි වෙනවා ඒකයි විදර්ශනාව තුළින් මාර්ගයත් එක්ක විදර්ශනා කරනකොට මාර්ගයත් එක්ක ගැලපෙන්න ඕනේ. ඒ කියන්නේ සම්මාදිට්ඨියට එන්න ඕනේ. ඒ තමයි විදර්ශනාවෙන් එන්නේ සම්මාදිට්ඨියට. දැන් එයා කියනවා මම ඒ කෙලෙස් වලින් මිදුණා. මට ඒ පිළිබඳව කාමාශ්‍රවන්නේ. කාම කියන්නේ කැමැති කියන එක. කියන්නේ හැට කැමැති. එහෙනම් ඒ කැමැත්තක් මට නැහැ. ආශ්‍රවයක්. ආශ්‍රව කියන්නේ ඇලීම. කාම කියන්නේ කැමැති. මම කැමැත්තෙන් ඇලිලා නැහැ මේකට. කාමාශ්‍රව නැහැ. බාහිර රූපයටත් මං කැමැත්තෙන් එලිලා නැහැ. කාමාශ්‍රව නැහැ. මට ඒක භවයෙන් භවයට ගෙනියන්න උවමනාවකුත් නැහැ. මට ඒ පිළිබඳව දිට්ඨි ආශ්‍රවයක් නැහැ. ඒ කියන්නේ දිට්ඨි කියන්නේ වැරදි දැකීම. ඒක රාතන් වහන්සේ නිවැරදිව දකින්න හේනන්නේ. ඒතර සම්මා දිට්ඨි රාතන් වහන්සේ තේරෙනවා. මට ඒ පිළිබඳව දිට්ඨි ආශ්‍රවත් නැහැ. ඒ අනුව මට අවිජ්ජාශ්‍රවත් නැහැ. ඒ අනුව මට ප්‍රත්‍යක්ෂයි මං සියලු ආශ්‍රවයන්ගෙන් ඒ දැකීම පිළිබඳව. කියන්නේ දික්ටවාදී ඒ පිළිබඳව සියලු ආශ්‍රවයන්ගෙන් මිදුණු බව මට ප්‍රත්‍යක්ෂයි. අන්න රහතන් වහන්සේ දෙන උත්තරේ. හරිද? දැන් අපිට එහෙම කියන්න බෑනේ. බෑ. ඇයි? අපි විදර්ශනාව හරියට කරේ නැහැ මාර්ගයත් එක්ක ගැලපෙන ආකාරයට. එහෙමනේ. එහෙනම් අපි කරන්නේ කොහොමද? ඒතර විදර්ශනා කියන්නේ විශේෂ දර්ශනය. විදර්ශනා ප්‍රඥාවෙන් විතරයි මේ ලෝකේ යම් කිසි කෙනෙක් නිවන් දකිනවා නම් නැතු වෙන කිසි කෙනෙකුට විදර්ශනා ප්‍රඥාවෙන් තොරව නිවනක් නැහැ. සමතය කියන්නේ ලෞකික එකක්. විදර්ශනා ප්‍රඥාවෙන් අනිවාර්යෙන් අවබෝධ කරගන්න නිවන. ඒතොර එයක් කියනවා මම සියලු ආශ්‍රවයන්ගෙන් මිදිච්ච බව ප්‍රත්‍යක්ෂව දන්නවා. දැන් එතකොට එහෙනම් අපි හේතුව හෙවත් සමුදය කියන එක ධර්මතාවයේ ආශ්‍රව නේද? දැන් දැන් අපි ඉස්සරහට පරීක්ෂා කළානේ. නාම රූප පත්‍යා සලායතන සලායතන පත්‍යා පස්ස පස්ස පත්‍යා වේදනා වේදනා පත්‍යා තණ්හා තණ්හා පත්‍යා උපාදානං උපාදාන පත්‍යා භව භව පත්‍යා ජාති ජාති පත්‍යා ජරා මරණ එහෙනම් මේ සුද්දාෂ්ටක කලාපය හා ඒකත් එක්ක බැඳිලා තියෙන සිත ගෙනියන්නේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්බවಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හෝති. මෙන්න දුක්ඛඳේ ලැබීම. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අවිච්ඡා යත්තේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. ඒතර අවිද්‍යාව නිරුද්ධ කරන්න නම් ආශ්‍රම නිරුද්ධ වෙන්න ඕනේ. එයි ආශ්‍රව නැති තැන තමයි විද්‍යාව. එහෙනම් අපි තාම විද්‍යාවට ඇවිල්ලා නැහැ. එහෙනම් සම්මාදිට්ඨියට අපි තාම ඇවිල්ලා නැහැ. හැබැයි සම්මාදිට්ඨියට එන්න නම් එන විදිහට අපි ඒ කියන්නේ මාර්ගයට ගැලපෙන ආකාරයට විදර්ශනා කරන්න ඕනේ. එතකොට දැන් ඉස්සරහට පරීක්ෂා කරලා බැලුවා දුක්ඛේ ඥානං. හරිනේ එතකොට. දුක පිළිබඳව නුවණ. එහෙනම් මේක අරගෙන ගියොත් අනිවාර්යෙන් දුක කියන තැන නවත්තනවා. සමුදය බැලුවා ආශ්‍රව. එතකොට දුක්ඛ සමුදය ඥාන. ආශ්‍රව ප්‍රහීන කළොත් අවසන් කළොත් දුක්ඛ නිරෝධේ. හරිනේ. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානං එහෙනම් පිළිවෙතට බැස්සා. ඒ කියන්නේ දැන් සම්මා දිට්ඨිය. ඒ කියන්නේ මාර්ගයට අපි බහැලා තියෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා. ඒ පිළිබඳව නුවණ. පුබ්බන්තේ ඥානං. පෙර භවයේ. එතන පෙර භවයේ සිද්ධ වුණේ මේ ආකාරයට නෙමෙයිද? මේ ආකාරයටම තමයි. එයි පෙර භවයේ අපිට ආශ්‍රව තිබුණේ නැද්ද? තිබුණා. පෙර භවයේ සියලු ආශ්‍රවයන් ප්‍රහීන කළා නම් බණ කියන්නද මමත් මෙතන නැහැ. මටත් ඒක කරගන්න බැරි වෙච්ච හින්දා මාත් ආවා වර්තමාන භවයට හැබැයි මම සංසාර පුරුද්දත් එක්ක ඇවිල්ලා තියෙන්නේ. ඔයත්වත් ඒකයි මම කිව්වේ සංසාර පුරුද්දත් එක්ක තමයි ඇවිල්ලා වාඩි වුනේ. එහෙනම් අපිට පුරුද්ද තියෙනවා. ඒ පුරුද්ද අපි වර්ධනය කරගන්න ඕනේ නිවැරදිව දිගින් දිගට ගෙනියන්න. හැබැයි වර්තමාන භවයේ පුළුවන්. පෙර භවයේ බැරි වුණා. ඒතර වර්තමාන භවයේ අපි ඒකට කියන්නේ සම්මා වායාම නිවැරදි උත්සාහය නිවැරදි උත්සාහය තුළ අපිට ඒක කරන්න පුළුවන්. අද කරන මාර්ගය කරන පිළිවෙල තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. ඒතර එහෙනම් දොඩ පෙර භවයේ අපි ආශ්‍රව අවසන් කළේ නැහැ. එහෙනම් පෙර භවයේ ඒ අනුව අපි අවිද්‍යාව තිබ්බා. ඒ අවිද්‍යාව අනුව අප කර්මසිට ටිකක් හැදුවා. හැබැයි කර්මසිට ටිකත් අපි තේරුම් ගන්න ඕනේ. දැන් බුදුරජාණන්ස පැහැදිලිව දේශනා කරන්නේ කොහොමද? චේතනාවයි මේක පිළියෙල කරේ. චේතනාව කියන්නේ කර්මයයි. එතකොට අපි කර්ම හැදුවේ කොහොමද? දැන් මේක කියන්න වෙන්නේ අභිධර්මයෙන්. 89ක් සිත් තියෙනවා කියලා අහලා තියෙනවා. අහලා තියෙනවා. ඒකෙන් යම් කිසි කෙනෙකුට ප්‍රතිසන්දියක් ගන්න පුළුවන් සිත් 29යි. සිත් 29යි තියෙන්නේ. ඒ කියන්නේ භව දෙක සම්බන්ධ කරන්න පුළුවන් මේ සිත් 29ට විතරයි. ඒ තමයි අකුසල් 12යි. හැබැයි ඒක නම් දුගතිය. ඒතකොට දැන් අපි එහෙ ගින්නේ නැහැ නේ. එහෙනම් අපි අකුසල් සිතකින් නෙමෙයි අපි ප්‍රතිසන්දි ආරම්භ තියෙන්නේ. හරිද? අපි රූප රූපාවචර කුසල් සිත් පහක් තියෙනවා. අපි රූපාවචර කුසලයේ කරොත් නෙමෙයි ප්‍රතිසන්දි ගත්තේ. එහෙනම් එහෙම ගත්තනම් බ්‍රහ්ම ලෝකේ. රූපාවචර බ්‍රහ්ම ලෝකේ. අපි එහෙ ගියෙත් නෑ. අරූපාවචර කුසල් සිත් හතරක් තියෙනවා. අපි ඒ සිතකුත් නෙමෙයි අරන් තියෙන්නේ. මේ දැනගන්න ඕනේ මේ සිත අපි මෙතනට ආවේ මොන සිතකින්ද කියන එක. වර්තමාන භවයට ආවේ. ඒතර අරූපාවචර සිත් හතරක් තියෙනවානේ. ආකසඤ්ඤායතන, විඤ්ඤාණච්ඡායතන, අක්ඛිඤ්ඤඤ්ඤායතන, නේවසඤ්ඤාණාසඤ්ඤායතන. ඒතර අපි පෙර භවයේ අපි දැනගන්න ඕනේ. අපි එහෙනම් පෙර භවයේ අරූපාවචර ධානයක් ඉපදෙවෙත් නෑ. රූපාවචර ධානයක් ඉපදෙවෙත් නෑ. අකුසල් 12න් එකකුත් අපි අරමුණු කරලා නෑ. මොකද සුගති 7යි. දිව්‍ය ලෝක 6යි මනුස්ස ලෝකයයි. එහෙනම් අපි සුගතියකට ඇවිල්ලා තියෙනවා. සුගතියට එන්න උපකාර කරන්නේ මහ කුසල් සිත් 8යි. ඒකට කියන සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සසංකාරික සෝමනස්ස සහගත ඥාන විප්පයුක්ත අසංකාරික සසංකාරික උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සසංකාරික උපේක්ඛා සහගත ඥාන විප්පයුක්ත අසංකාරික සසංකාරික ඔය සිත් 8යි 12 8යි 20යි 20යි රූපාවචර සිත් 5යි 25යි අරූපාවචර සිත් 4යි 29යි හරිනේ ඔය 29න් දැන් එතකොට අපි අරන් තියෙන්නේ එහෙනම් කාමාවචර මහ කුසල් සිත් 8ෙන් එකක්. හරිද? ඥාන සම්පයුත්ත නිසා තමයි ඔයත් බණහන් ආවේ. සෝමනස්ස සහගත. සෝමනස්ස කියන්නේ සතුට සහගතයි. ජීවිතේ පටන් ගත්ත තැන ඉඳලා අපට පංච ඉන්ද්‍රියන් පිනවන්න අවශ්‍ය කරන බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ටික ලැබුවා නම් ඒව විඳගෙන ආවනම් සතුටෙන් ආවේ. එතකොට සෝමනස් සහගතයි. දැන් මේ චතුරාර්ය සත්‍ය හා පෙර භවයේ අනාගත භවය හා පෙර භවයේ අනාගත භවය යන දෙකම හා පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ වෙනවා නම් වර්තමාන භවයේ එහෙනම් ඥානයත් එක්කයි වෙලා තියෙන්නේ. ඥාන සම්පයුක්තයි. හරිද? දැන් මේකේ තියෙනවා අසංකාරික සසංකාරික කියලා බෙහෙදයක්. අසංකාරික කියන්නේ තමන්ගේම ඌමනාවේ. සසංකාරිකයි කියන්නේ කාගේ හරි මෙහෙයීමකින්. දැන් ඒක අපි ගත්තොත් උදාහරණයක් වශයෙන් පන්සලේ අද පින්කමක් තියෙනවා. Tamanට යන්න කල්පනා කරනවා කම්මැලි කියලා හිතන. අල්ලපු ගෙදර එක්ක නෑ ඇවිල්ලාണ്ട് ගහනවා මාත් යනවා අද පන්සලේ පින්කමක් තියෙනවා යන් කියලා. එතකොට හිත දෙනවා යන්න. එතකොට මෙහෙයීමක්. නෑ තමන්ම වොමනායේ මේ සදා සූදානම් වෙනවා. හවසට පින්කම තියෙන්නේ උදේ ඉඳලා ඒ ඇඳුම් පැළඳුම් ටික එහෙම සකස් කරගෙන පිරිසිදු වෙලා එහෙම ඒ තෙල් මල් ටික එහෙම අරගෙන තමන්ම සූදානම් වෙනවා. ඒක අසංකාරිකයි. තේරෙනවද? තමන්ගේම උවමනාවෙන් බණහලා මේ ධර්මයේ තමන්ම වෙහෙසිලා අහනවා නම් අසංකාරිකයි. කාගේ හරි මෙහෙයීමකින් කාගේ හරි මෙහෙවනවා නම් ඒක සසංකාරිකයි. දැන් එතකොට ඔයත්තන්ට හිතා ගන්න පුළුවන් මම ඒතකොට පුංචි කාලේ ඉඳලා අර පංචේන්ද්‍රියන් හොඳට පිනවගෙන ආවනම් එහෙනම් මම සෝමනස්සට ඇවිල්ලා තිනවා. මේකට පෙර කුසලයේ තමයි ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. ඒතකොට සෝමනස්ස ආගතයි. දැන් මේ කියන දේ හොඳට තේරෙනවා නම් ඥාන සම්පූර්ණයි. පැහැදිලිද කියන එක. නුවණත් එක්ක ඇවිල්ලා තියෙන්නේ. ඥාන සම්පූර්ණයි. අසංකාරික සසංකාරික එක ඔයත්තන්ටයි තියෙනවා. තමන්ගේ මොහොමනාවෙන්ද කාගේ හරි මෙහෙයුමෙන් දාවේ කියන එක. උපේක්ඛා සහගතයි කියන්නේ පුංචි කාලේ ඉඳලා එච්චර සතුටක් ලැබුවේ නැහැ. දුප්පත්, අසරණයි, දරිද්‍රතාවයෙන් හිටියේ. ත්‍රයාලට අර පංචකාමයේ පිළිබඳව පරිසරය එක ඉහලින් සකස් වෙලා තිබෙන්නේ නැහැ. ඇසට මනරම් රූප, කනට මිහිරි ශබ්ද, නාසයට හොඳ සුවඳ, දිවට ප්‍රණීත රස, ශරීරයට සුමුදු පහස කියන ඒවා එයාට පුංචි කාලේ ඉඳලා තිබුණේ නැහැ. හරි ආකාර. තියෙනවනේ ලෝකෙම. එතකොට එයාලා ඇවිල්ලා තියෙන උපේක්ෂා සහගතයි. තේරෙනවද? සිත උපේක්ෂා අර සතුටු සතුටක් නැහැ නේද එතකොට? එච්චර. උපේක්ෂා සහගතයි. හැබැයි යට බන තේරෙනවා. එයා දුප්පත්. එයා දරිද්‍රතාවයෙන් ඉන්නේ. ආවේ හැබැයි ඥාන සම්පයුත්තයි යාට. තේරෙනවද? එයා නුවණත් එක්කයි ඇවිල්ලා තියෙන්නේ. එයාට මේ බන තේරෙනවා. ඥාන විප්පයුත්තයි. ඒතකොට පුංචි කාලේ ඉඳලම අර නුවණ නැහැ යාට ඥාන විප්‍රයුක්තයි කියන්නේ උපේක්ඛා සහගතයි කියන්නේ අර හොඳින් පංචකාමයේ වින්දෙත් නැහැ. ඒතකොට නුවණත් නැහැ. යාට ධර්මයේ තේරෙන්නේ සෝමනස්සහගත ඥාන විප්‍රයුක්ත. ඒ කියන්නේ දැන් පුංචි කාලේ ඉඳලා හොඳ සැප විඳගෙන ආවා. හැබැයි ධර්මයේ තේරෙන්නේ සැප විඳගෙන ආවා. අපේ රටේ පාලකයන්ට වෙලා තියෙන ටික. නේ සෝමනස් සහගතව ආවා. පුංචි කාලේ ඉඳලා. අපේ ඥාන විප්‍රයුක්තයි. ඒ නිසා තමයි ඥානක්ක ගාවට ගියෙත්. නැත්ත යන්නේ. තිරුපති ගියෙත් ඒ හින්දා. ඇත්ත ඇත්ත සෙටින් කියනවා. ඒක තමයි සත්‍යය. මේ ධර්මය මේ ආකාරයට තේරුණා නම් ওই දූෂණ එකක්වත් සිද්ධ වෙන්නේ කර්මය හා විපාක දන්නවා. පෙර භවය හා අනාගත භවය දන්නවා. ඒ දෙකවත් දැනගත්තා නම් අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මහණෙනි ප්‍රත්‍යයන් එක්ව කළ චේතනාවෙන් පිළියෙල කළ විඳීමට වස්තුවක් හැබැයි පුරාණ කර්මයක් වශයෙන් දැකිය යුතුයි කියන ඒ සුළු ටිකවත් තේරුම් අරගෙන හිටියා අද මේ රටට මෙතර විනාශයක් වෙන්නේ වෙන්නේ ඥාන විප්‍රයුක්තයි. හැබැයි සොම්නසාගත හොඳ සැප විඳ. නේ. හ්ම්. හොඳ සැප විඳගෙන ආවා. හැබැයි ඥාන විප්‍රයුක්තයි. දැන් තේරෙනවද? මේ සිත් 29ට විතරයි කර්මසිත් කියන්නේ. මේකෙන් එකකින් ඕනි ගන්න. දැන් එතකොට ඒකට පැහැදිලි වෙන්න ඕනේ මම එහෙනම් ආවේ මොකෙන්ද? ඒතර බුදුරජාණන් වහන්සේ ප්‍රතිසන්දිගත සිත මෙතන අපිට දකින්න පුළුවන්. ඒ කොහොමද? ඉපදිච්ච තැන ඉඳලා අවුරුදු 29ක් අතිශය සුඛෝපභෝගී ජීවිතයක් ගත කරා. රජමෙදුරින් අතිශය සුඛෝපභෝගී. ඒතර සෝමනස් සහගතයි. හරිද? ඥාන සම්පයුක්තයි. නුවණත් එක්ක ආවේ. අසංකාරිකයි. තමන්ගේ උමනාවයි. සාරසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමිතා පිරුවේ කාගේවත් මෙහෙයමින්ද? දීපංකර පාදමූලයේ අර බිම වැතිරිලා මඩ ගොඩේ තියගෙන මගේ ශරීරය උඩින් වඩින්න කියලා බුදුරජාන් වහන්සේට ඒ වහන්සේලාට අසංකාරිකද සසංකාරිකද අසංකාරිකයි තමන්ගේම උවමනාවෙන් තමන්ගේම උවමනාවෙන් නේද මම විතරක් මේ සංසාරයෙන් එතර වෙන්නේ නැහැ මේ සියලු ලෝක සත්‍ය සසර දුකින් මුදවල මා සසරින් එතර වෙනවා කියනකොට එහෙනම් අසංකාරිකයි. Tamange උවමනාවෙන්. පැහැදිලිද? දැන්. එහෙනම් මේ සිත් 29න් එකක් අනිවාර්යෙන් ගන්නවා මේ සියලු සත්‍ය. ඒතර අකුසල් සිත් 12න් പ്രേත ලෝකය, නිරය හා තිරිසන් ලෝකය. දැන් අපි හේගින් නැහැ නේ. එහෙනම් අපි දැන් ආපු සිත නවයන්ට හිතා ගන්න පුළුවන් කොහොමද ආවි කියලා. එහෙනම් ධර්මය තේරෙන්නේ ඥාන සම්පයුත්තේ සිතටයි. හැබැයි අපි කියන්නේ දැන් ඥාන විප්‍රයුක්තව වර්තමානයේ ඉන්න එයාට ඥාන සම්පයුක්තව හදාගන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නේ. එයාට එතනට එන්න පුළුවන්. ඒ ඥාන විප්‍රයුක්ත සිත, ඒ කියන්නේ නුවණ නැති සිත චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඥානෙ නැති සිත හැබැයි එයාට ඒක හරවන්න පුළුවන්. මොකද ඒ සිත තමයි ස්ථිරව පවතින එකක් නෙමෙයිනේ. සිතට අවශ්‍ය චිත්තක්ෂණයයි. ඒතර එයාට හරවන්න පුළුවන් ඥාන සම්පයුක්ත ස්වභාවයට. හැබැයි ඒකට ධර්මය නිවැරදි ධර්මය අවබෝධ කරගන්න උත්සාහය තියෙන්න ඕනේ. නිවැරදි සිහිය තියෙන්න ඕනේ. සම්මා සතිය. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ කාය කායानुපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී. ඒතරයි අර ඥාන විප්පයුත්ත කෙනාට ඒව හතරට බහින්න බැයිද? පුළුවන්. එයා බහින්නේ නැහැ. එයි කවුරුවත් මෙහෙවන්නේත් නැහැ. යට උමනාවකුත් නැහැ. එතකොට එයා ලටුරුම പ്രേත ලෝකය, තිරිසන් ලෝකය, අනිරය. හරිනේ? දැන් පැහැදිලිද ඒක? ඒකට තමයි සංස්කාර කියන්නේ. එහෙනම් ඒ දෙක අපි එතකොට පෙර භවයේ හැදුවද නැද්ද? හැදුවා. දැන් හදපු කර්මය දැන් දන්නවනේ. ඔව්. එතකොට දැන් සෝමනස්ස සහගතද? ඔය කටි පොඩි කාලේ ඉඳලා ආවේ හොඳ සැප විඳගෙනද නැද්ද කියන එක මම දන්නේ නැහැ. ඒක තම තමන් දන්නවා. එහෙනම් සෝමනස් සහගතයි. දැන් මේ කියන දේ තේරෙනවා නම් ඥාන සම්පයුක්තයි. හරිනේ. ඒතර එහෙනම් අපි පෙර භවයෙන් වර්තමාන භවයට ආවේ ওই මහ කුසල් සිත් අටෙන් එකක් අරන් නේද? හරි. එතකොට ඒකට තමයි සංකාරපච්චය විඥානං කිව්වේ. හරිද? සංකාරපච්චය විඥාන. ඒතර ආශ්‍රවත් අවිද්‍යාවත් සංස්කාරات කියන මේ ධර්ම තුන අයිති පෙර භවයට. පෙර භවයේ තිබ්බනේ තියෙන තුන. පෙර භවයේ ආශ්‍රව අවසන් කළා නම් වර්තමාන භවයට එන්නේ නැහැ නේ. එහෙනම් අවිද්‍යාව නැහැ. අවිද්‍යාව නැත්තම් සංස්කාර නැහැ. සංස්කාර නැත්තම් අපි එහෙනම් මෞකසට එන්නේ නැහැ. එහෙනම් අපිට පෙර භවයේ ආශ්‍රව තිබ්බා. ඒ අනුව අපිට අවිද්‍යාව තිබ්බා. ඒ අනුව අපි කර්ම හැදුවද? ඇදුවා. හැබැයි කුසල කර්ම. හරිනේ. එතකොට ඒ අනුව නේද වර්තමාන භවයට ආවේ. එතකොට පුබ්බන්ති ඥානක්. පෙර භවයේ පිළිබඳව දන්නවා. නුවණ ඇති කරගත්තා. ඒ ඇති කරගත්තේ දැකලා. ඒකට කිව්වා සම්මාදිට්ඨිය. දකින්නට මොකද්ද කියන්නේ? දිට්ඨි කියනවා දකින්නට සම්මා දිට්ඨි කියනවා නිවැරදිව දකින්නට. දැන් එතකොට විදර්ශනාව හා මාර්ගය ගැලපෙනවද? එතකොට විදර්ශනාව තුළින් මාර්ගයට ආවද? එන්න පුළුවන් නේද? හැබැයි ඒකට කරුණ ඕනේ. නිවැරදි සිහිය ඕනේ. සමාසති. සමවායම ඕනේ. ඕනේනේ. වායම උත්සාහය උනන්දුව ඕනකම. එහෙනම් එතකොට දැන් වර්තමාන භාවයේ ප්‍රවෘත්ති අපි දැන් දන්නවා. අතර විඥාන එතකොට ප්‍රසන්න විඥානේ ගත්තනේ අපි. එතකොට දැන් විඥානේ තියෙනවනේ. දැන් නාම රූප දෙකේ ක්‍රියාවක් තියෙනවනේ. ආයතන හයේ ක්‍රියාවක් තියෙනවනේ. ඒ ආයතන හයට ස්පර්ශ හයක් සිද්ධ වෙනවනේ. ඒ ස්පර්ශ හය තුල විඳීම් හයක් තියෙනව නේද? ওই ටික නේද දැන් තියෙන්නේ. ඒතර වර්තමාන භවයක් දන්නවා. දැන් ওই පහෙන් තොර එකක් නැහැනේ. ඒ කියන්නේ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා. වර්තමාන ඵල පහයි. ඒකට පෙර භවයේ හේතු පහක් ඇදුවා. ඒ තමයි අවිද්‍යාවයි සංස්කාරයි ඒ දෙක තිබුණේ තෘෂ්ණාව නිසා. ඒතර උපාදානය තිබ්බා කර්ම රැස් කරා. අවිද්‍යා සංඛාරා තණ්හා උපාදාන කර්ම භව අතීත හේතු. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන හේතුඵල ධම. වර්තමාන ඵල පහක් අපිට ලැබුණා. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. දැන් වර්තමාන හේතු පහ හැදුවොත් අනාගත ඵල පහක් හැදෙනවා. වර්තමානයේ අපි අවිද්‍යාව දුරු කරේ නැත්තම් අවසන් කළේ නැත්තම් අවිද්‍යාව දුරු කරන්න බෑ ආශ්‍රව තියෙනකම්. එහෙනම් ආශ්‍රවයෙන් කරන්න ඕනේ. කාම ආශ්‍රව, භව ආශ්‍රව, ditthi ආශ්‍රව. ආශ්‍රවයෙන් කළොත් වර්තමානයේ අවිද්‍යාව ඉවරයි. අර අවිද්‍යාව අවසන් නම් කර්ම හදන්නේ. කර්ම හදන්නේ නැත්තම් ඊගා භවයකට යන්නේ නැහැ. ප්‍රතිසන්දියන්නේ නැහැ. දුක් අවසන්. අර කිව්වනේ රහතන් වහන්සේ. සියලු ආශ්‍රවයන් ප්‍රහීන බව මට ප්‍රත්‍යක්ෂයි. මට සාධිකයි. ඒ අනුව එයා කියන්නේ. මම කලියුත්ත කරලා අවසන්. මගේ වැඩ කටයුතු නිමයි කියලා. පැහැදිලිද කියන එක තේරෙනවද කියන එක. එහෙනම් එතකොට අනාගත භවය දන්නවා. හරිනේ අනාගත භවය එතකොට. ඒතර අනාගත භවයට යන්නේ වර්තමාන හේතු පහ හැදුවොත්. හොඳයි වර්තමාන හේතු පහ අයින් කළොත් අවිද්‍යාව එතකොට ඒකටත් එකයි අයින් කරන්න තියෙන්නේ. පහක් අයින් කරන්න නැහැ. ආශ්‍රවයන්ගෙන් මිදීම. අර රහතන් වහන්සේ කියනවා සියලු ආශ්‍රවයන්ගෙන් මිදුණු බව මන් නිවැරදිව දන්නා මන් නිවැරදිව දකිනවා. රහතන් වහන්සේ කියන්නේ. ඒතර ආශ්‍රවයන්ගෙන් මිදුණියා. එහෙනම් අපි වර්තමානයේ මොකෙන්ද මිදෙන්න තියෙන්නේ? කාම ආශ්‍රව. කාමයට කාමයන්ට ඇලෙන ස්වභාවයෙන් අයින් කරන්න. ඇස කාම වස්තුවක්. කැමතිනේ? මේක වස්තුවක්. ඉතින් කාම වස්තු. බාහිර රූපය කාම වස්තුවක්. ඒක ලස්සන නම් දර්ශනීය නම් මනරම් නම් ඇලෙනවද නැද්ද සිත? එහෙනම් කාම ආශ්‍රම. හරිනේ. ඒ දෙක නිසා හටගන්න සිතට කැමති. කාම ආශ්‍රම. සිතට කැමති නේද? මනරම් රූපයක් දැකලා සිතක් හදාගන්න කැමති නැද්ද? කැමති. එහෙනම් කාමාශ්‍රය. ඒක භවෙන් භවයට ගෙනියන්නත් ඕනේ. භවආශ්‍රය. නිවැරදිව දැක්කේ නැ දිට්ඨිආශ්‍රය. පැහැදිලිද කියන එක. එහෙනම් එහෙනම් වර්තමාන භවයේ අපි ආශ්‍රව කියන ධර්මතාවයන් අවසන් කළොත් අවිද්‍යාව අවසන් අවිද්‍යාව අවසන් නම් කර්ම අවසන් එහෙනම් තෘෂ්ණාව අවසන්, කර්ම භව අවසන්, එහෙනම් උප්පත්ති භවයක් නැහැ. ඒ තමයි නිවන. හරිනේ? පැහැදිලිද කියපේ? එහෙනම් අනාගත භවය දන්නවා. ඒතර පෙර භවය දන්නවා අනාගත භවය දන්නවා පටිච්ච සමුප්පාද ධර්මය දන්නවා සම්මාදිට්ඨි. එතකොට අපි යම් ධර්මයක් කරා මෙනෙහි කරනකොට විභාග කරනකොට පරීක්ෂා කරනකොට ඒකට කියන්නේ විදර්ශනා කියලා ඒතර මාර්ගයත් එක්ක ගැලපෙන්න ඕනේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අපිට අවබෝධ වෙන්න ඕනේ. සැකේ අයින් වෙන්න එපේ. මොකද සැකේ තිබුණොත් සෝතාපන්නවත් වෙලා නැහැ. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලපත පරමාස. ඒතර විචිකිච්ඡා කියන්නේ සැකේ. ඒතර සැකේ අයින් වෙන්නේ කොහමද? අපෙර භවයේ නාම රූප දෙකක් තමයි තිබ්බේ. දැන් අර වර්තමාන භවයට එන්න උපකාර කළේ කර්මය නැමැති නාම ධර්මය නෙමෙයිද? ඒ නාම ධර්මය එක පැටලිච්ච මනස කර්මය නැමැති නාම ධර්මයත් එක්ක පැටලිච්ච මනස ප්‍රතිසන්දි විඥානයක් වශයෙන් බැස්සා මවගේ ගර්භාෂය යුක්තානයි. විඥානපච්ච නාම රූප. හරිනේ? එහෙනම් එතකොට දැන් අපිට පැහැදිලි එන පෙර භවයේ නාම රූප දෙකක් තිබේ. වර්තමාන භවයේ නාම රූප දෙකක් නේ තියෙන්නේ. ඒ තමයි විඥානය කියන්නේ නාම ධර්මයක් වර්තමානයේ. දැන් තියෙනවනේ ඒක. සිත හා සිතුවිලි නාම සතර මහා ධාතු රූප දැන් ක්‍රියාත්මකයිනේ. එතකොට විඥානය ක්‍රියාත්මකයි නාම රූප දෙක ක්‍රියාත්මකයි. ආයතන හයක් ක්‍රියාත්මකයි. ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත. පහක් රූප එකක් නාම. සිත නාම. හරිනේ? පහක් රූප. ස්පර්ශ හයම නාම. ඔය ආයතන හයටම ස්පර්ශ සිද්ධ වෙනවා. ඇහැට රූප ස්පර්ශ වෙනවා. කනට ශබ්ද ස්පර්ශ වෙනවා. නාසයට ගඳ සුවඳ ස්පර්ශ වෙනවා. දිවට රස ස්පර්ශ වෙනවා. ශරීරයට පහස ස්පර්ශ වෙනවා. මනසට අරමුණ ස්පර්ශ වෙනවා. නැද්ද? ස්පර්ශ හයයි. ස්පර්ශය නිසා විඳීම් හයයි. හ්ම්. හ්ම්. ඒතර වර්තමානයේ තියෙනව නේද? එහෙනම් එතකොට දැන් පුච්චලයේගේ ක්‍රියාවක් පුච්චලයේගේ ඇවිදීමක් පුච්චලයේගේ අතීත භවයෙන් වර්තමාන භවයට ආවේ පුච්චලයක් නෙමෙයි. දැන් මෙච්චර සෝතාපන්න වෙන්න එපා ඉස්සෙල්ලා. රාහත් වෙන්න ඉස්සෙල්ලා නේ. ඔව්. එතකොට දැන් සෝතාපන්න වෙන්න නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සිරපස පරාමාස කියන සංයෝජන නැති වෙන්න ඕනේ. අවසන් වෙන්න ඕනේ. එහෙනම් පෙර භවයේ ඉඳලා වර්තමාන භවයට ආවේ පුච්චලයක් නෙමෙයි. කර්මත් එක්ක පැටලිච්ච මනස සිත යුක්තාණුවේ තියෙන්නේ මවගේ ගර්භාෂයේ යුක්තාණුවේ තිබෙන සුද්දාෂ්ට කලාපේ ක්‍රියාවක්. දන්නවනේ ඒක. දැන් හොඳට කියලා දීලානේ තියෙන්නේ. මවගේ ගර්භාෂයේ තියෙන යුක්තාණුව ඒ මව්පිය දෙන්නගේ සම්බන්ධය නිසා හටගත්තු ධර්මතාවයක් දියරයක්නේ. එතන නෑනේ ඇසක්. ඒක ඇහක් තියනවද? ඒක කනක් තියනවද? නාසයක් තියනවද? දිවක් තියනවද? ශරීරයක් තියනවද? මොකවත් නැහැ. එතන තියෙන අර සුද්දාස්ත්‍රක කලාපේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. එහෙනම් ඒ ක්‍රියාව. ඒතොර සතර මහා ධාතුන්ගෙන් ක්‍රියාවෙන් තමයි මේ ඇස කන නාසය දිව ශරීරය කියන පහම හැදී. ඒකයි කියන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන එක අයිති සතර මහා ධාතුන්ට කියලා කියන්නේ ඒකයි. එහෙනම් වර්තමාන භවයේ ක්‍රියාත්මක වෙන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් නෙමෙයිද? ඒක මෙහෙවන්නේ සිත විසින්. ඇස මෙහෙවන්නේ කවුද මෙහෙවන්නේ? මමද මෙහෙවන්නේ? ද සිතද? සිත මෙහෙවන්නේ. කන මෙහෙවන්නේ මමද? නෑ සිත මෙහෙවන්නේ. අහන්න කියන්නේ සිතනේ. නැත් බලන්න කියන්නේ සිත නෙමෙයිද? සුවඳ දැනගන්න කියන්නේ සිත නෙමෙයි. රස විඳින්න කියන්නේ සිත නෙමෙයි. පහස ලබන්න කියන්නේ සිත නෙමෙයි. ඒකට කියව චක්ක විඥාන, සෝත විඥාන, ගාන විඥාන, චිව විඥාන, කාය විඥාන. ඒ පහරගෙන මනෝ විඥාන. මනසින් ගන්නවා. පැත්තකට වෙලා ඉඳන් කල්පනා කරන්නේ. එතකොට මනෝ විඥාන. හරිද? දැන් එතන පුජ්‍යලේශත් වෙන්නේ නැහැ නේද කවුරු? නාම රූප දෙකක ක්‍රියාවක් නේද තියෙන්නේ. දැන් පැහැදිලිද එතකොට? දැන් එහෙනම් අපි යම් දෙයක් විදර්ශනා කරනකොට මාර්ගයට ඇවිල්ලාද කියලා බලන්න ඕනේ. තේරෙනවද? යම් දෙයක් අපි විභාග කරනකොට පරීක්ෂා කරනකොට බෙදලා බලනකොට එහෙනම් අපි මාර්ගයට බැස්සද? එතන මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය. එහෙනම් මාර්ගයට බැහැලා තියෙනවා. නැති වුණත් මාර්ගයෙන් පිට. බෑ. මග්ගම් මග්ග. මාර්ගය නොමග යන්න බෑ. මාර්ගයට එන්න ඕනේ. ඒකම බලන්න ඕනේ අර ආශ්‍රව හේවත් තෘෂ්ණා දුර්වල වෙනවාද කියන. යම් දෙයක් විදර්ශනා කරනකොට දුර්වල වෙන්න ඕනේ තෘෂ්ණාව හේවත් ආශ්‍රවය. අනිත් කාරණය තමයි ප්‍රිය කරන්නේ ඇස වශයෙන් දැක්කොත් ප්‍රිය කරනවා. නැද්ද? කන වශයෙන් දැක්කොත් ප්‍රිය කරනවා. නාසය වශයෙන් දැක්කොත් ප්‍රිය කරනවා. දිව වශයෙන් දැක්කොත් ප්‍රිය කරනවා. ශරීරය වශයෙන් දැක්කොත් ප්‍රිය කරනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි උතර ඇසකුත් නැහැ. කනකුත් නැහැ. නාසයකුත් නැහැ. දිවකුත් නැහැ. ශරීරයකුත් නැහැ. දැන් ওই පහම මම දැන් පෙන්වන්නේ සතර මහා ධාතු. එතකොට ප්‍රිය ස්වභාවයක් එන්නේ නැහැ නේද? අන්න විදර්ශනා. එතකොට මාර්ගයට බහැනවා ආශ්‍රව දුරු වෙන්නේ. ඒ ප්‍රිය ස්වභාවය අයින් වෙනවනේ. ප්‍රිය ස්වභාවය එන්නේ සම්මුතියේදී. සම්මුති වශයෙන් ගන්න තාක්කල් කන්නඩිය ගාවට ගිහිල්ලා බලන S2 දිහා හොඳට. පොඩක් රතු පාට වෙලා රෝස පාට වෙලා තියෙනවනම් ඒතොර යා කල්පනා අයියෝ මගේ ඇහි මොකක් හරි ලෙඩක්. ඇහිද ලෙඩේ තියෙන්නේ. නෑ සතර මහා ධාතුන්ගේ. ඇහක් නැහනේ. තියෙන දේ එපේ ලෙඩේ හොයන්න. හැබැයි අපි ડોක්ටර් ගාවට ගිහිල්ලා කියන්න ඕනේ මගේ ඇහි ලෙඩක් කියලා. ඒක වෙනම කතාවක්. ඒක සම්මුති ඒ විවහාරයෙන් ඒ විවහාරයේ තියෙන. එහෙනම් කනක් දකින්න බෑ. දික්කෙන් අයින් වෙන්න ඕනේ අනිවාර්යෙන්. නාසයක් දකින්න බෑ. දිවක් දකින්න බෑ. කයක් දකින්න බෑ. අන්න එයා එතකොට දික්කියට ඇවිල්ලා තියෙනවා. දික්කිය ආශ්‍රවයට නැහැ. නිවැරදි සම්මා දිට්ඨියට ඇවිල්ලා තියෙනවා. ඒතර මාර්ගයට යා බැහැලා තියෙනවා. මාර්ගයට අවතීර්ණය වෙලා තියෙනවා. ඒ ආවේ විදර්ශනාව තුළින්. විශේෂ දර්ශනය තුළින් ආවේ. එහෙනම් විදර්ශනාවයි මාර්ගයයි ගැළපෙනවද කියලා නිරන්තරයෙන් සිහියෙන් ඉන්න ඕනේ. කල්පනාවෙන් ඉන්න ඕනේ. නුවණින් ඉන්න ඕනේ. සිහියෙන් ඉන්නවට කියව සති කියලා. නුවණින් ඉන්නවට කියව යෝනිසෝ මනසිකාරය කියලා. දැන් හරිද? ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මතා දෙක නැතුව යන්න බෑ. මොකද්ද ධර්මතා දෙක? සීයහා මනානුවන සතිහා යෝනිසෝ මනසිකාර. දැන් එතන හරියටම පිහිටුවොත් නේද අපිට අර දිට්ඨියෙන් ගලවලා සම්මා දිට්ඨියට දාන්නේ. සීය හරියට එතන පිහිටවන්න ඕනේ. මන අනුවන එතන තියෙන්න ඕනේ. දර්ශනය නිවැරදි කරගන්න. දර්ශනය නිවැරදි වුණාම දර්ශනය කියන්නේ දකින්න දේ දර්ශනය නිවැරදි වුණාම විදර්ශනා. එතකොට මාර්ගයත් එක්ක ගැලපෙනවා. දැන් මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේ දැන් අපි මෙච්චර කාලයක් නොමග කියන්නේ. නොමග ගිහින්දානේ මේ භවයට ආවේ. හරි මගට වැටුණා නම් ධර්ම ටික ගැඹුරුයි. දැන් අපි ගැඹුරට යන්නේ නේ. දැන් සරල ඒවා ගොඩක් කිව්වා. ධර්ම දේශනා 100 ගණන් 120 ගණනක් විතර ඇති. දැන් අපි සීලය පිළිබඳව කරුණු කිව්වා. චිත්ත විසුද්ධිය පිළිබඳව කරුණ කියව නීවරණ බැහැලා කරලා තියෙන තාක්කල් චිත්ත විසුද්ධිය කියන එක. එතකොට දික්කේදී අපි වෙන් කළා සියලුම කොටස් වෙන් කළා. කාංකා විතරණ විසුද්ධියේදී අපි හේතුඵල බැලුවා. හේතු හෙව්වා. ඵල දැක්කා. දැන් අපි මගට නිවැරදි මගට අවතීර්ණ වෙන්න ඕනේ. ඒ එන්නේ විදර්ශනාව තුලින්.